බෞද්ධ රූපවාහිනිය පුවත සම්නිවේදනය කරන නිවන් මඟ සදර්ම දේශනාවේ 50 වෙනි සදර්ම දේශනාවයි මෙලෙසින් මුළු ලොවටම සම්නිවේදනය කරන්නේ. සමන්තා චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මසවනකාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද වික්කවේ වික්ඛූ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සන්ති ගෞරවනීය දස්සිල් මාතාවනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි හැම කෙනෙක්ම සූදානම් වෙලා ඉන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන ඒ උතුම් ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්නවා මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානයෙන් තමයි හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. ඉන්නත් මේ අද දවස යෙදিলা තියෙන්නේ මහා වටිනා කාර්යභාරයක් සිද්ධ කරන්නටයි බෞද්ධ මාධ්‍යාලය මගින් විකාශනය කරන නිවන් මාර්ග ධර්ම දේශනාවේ සතිපට්ඨාන සූත්‍රයට අනුව කරන දේශනා කිහිපයේ කායානුපස්සනා සතිපට්ඨානයේ සති සම්පජඤ්ඤ පබ්බයේ අවසාන කොටස සාකච්ඡා කරන්නයි අද දවසේ නියමිතව තියෙන්නේ. සති සම්පජඤ්ඤය ගැන අපි බොහෝ දේවල් කතා කරා. එහි සරලාර්ථය නම් තමන් තුළ ඇත්තා වූ නුවණ පිළිබඳ වූ සිහියයි. සති කියන්නේ සිහිය, සම්පජාඤ්ඤය කියන්නේ නුවණ. එතකොට කුසලය කියන්නේ අකුසලය නැති කිරීම සඳහා තමන් තුලින්ම උපදින වේගය තමන් තුලින්ම උපදින ජවය තමන් තුලින්ම උපදින හැඟීම චේතනාව අකුසලය කොපමණකින් යටකරනද කොපමණකින් දුරුකරනද කොපමණකින් නැත්තටම නැති කරලා දාන්න නැවත නූපදින தත්ත්වෙටම සම්පූර්ණයෙන් නැති කරලා දැමීම සඳහා තමන් තුළ තියනා වූ තමන්ගේ సంతානය තුලින්ම උපදින මහා බලවේගයට කියනවා තමන්ගේ තුලින් උපදින චේතනාවට කියනවා කුසලය කියලා. එතකොට අන්න ඒ කුසලය උපදින්නේ ඒ කුසලය පිළිබඳව තියෙන නුවණ තියෙන අයටයි. අපි ඒක බොහෝ වාරයක් දැන් සාකච්ඡා කරා. කුසලය අකුසලය පිළිබඳ නුවණ ඇති කරගන්නේ ධර්ම ශ්‍රවණය කිරීමෙන්, කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීමෙන්. ඒ වගේම ඒ දැනගත් නුවණ භාවිතා කිරීමෙන් තමන්ගේ දෘෂ්ටිය ඍජු කරගත්තාම තමන් තුළ උපදින්නා වූ කුසලය අකුසලය හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. කොයි තරම්වත් කොයි තරම්වත් ධර්ම කරුණු විතරක් එකතු කරගත්තට විතරක් කවදාක්වත් කුසල් අකුසල් තමන්ගේ තුලින් උපදින කුසල් අකුසල් හඳුනා ගන්න පුළුවන්කමක් නැත්තේ නෑ. ඒ තමන් තුලින් උපදින්නා වූ කුසලයන් අකුසලයන් හඳුනාගත හැකි වෙන්නේ තමන්ගේ තුලින් විවසන අයටයි. කාමචන්ද ව්‍යාපාද තීනමිද්ධ ආදී වශයෙන් කියන නීවරණ ධර්මයන් ගැන යම් කෙනෙක් දන්නවා නම් ඒ දන්න කෙනා දැනගත්තට තමන් තුල කාමච්ඡන්ද උපදිනකොට උපදින කාමච්ඡන්දය දන්නේ නැත්නම් නූපදින කාමච්ඡන්දය මගේ ළඟ නූපදිනවා කියලා දන්නේ නැත්නම් ඒකෙන් ඇති පළක් වෙන්නේ නැහැ උපන් කාමච්ඡන්දය කොයිතරම්නම් මම දැන් ප්‍රහාණය කරගෙන තියෙනවද කියලා දන්නේ නැත්නම් ඒකෙන් පළක් වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද අපි තුල ඇති වෙන කුසලයන් අකුසලයන් හොඳින් දැනගන්නත් ඕනේ අකුසල් නැතිවීම සඳහා Taman තුලින් ඉපදිය යුතු ධර්මතාවයන් උපද්දවාගෙන ඒ සිහියෙන් වාසය කරන්ඩ අපිට අවශ්‍ය මානසිකාරය සකස් කරගන්න ඕනේ. දැන් අපිට පුද්ගලයෙක් දැක්කහම අපි මේ වෙනකන් මේ දින කිහිපයක් සාකච්ඡා කරපු කාරණා ටික මම කෙටියෙන් මතක් කරන්නම්. සමහර අයට මේ ජීවිතය සාර්ථක කරගන්නවක්වත් සසර සාර්ථක කරගන්නවක්වත් අඩුම ගානේ නුවණක් නැහැ. මොකද කරන්න ඕනේ කියලා දන්නේ නැහැ අතන. ආන්ගේ දන්නේ නැති කට්ටියක් ඉන්නවා. ඒ වගේම දන්න කට්ටියක් ඉන්නවා හැබැයි ඒ කට්ටියට ඒ සිහිය නැහැ. අසිහියෙන් ඉන්නේ ඒ සිහිය නැහැ. ඊළඟට ඒ අය අතරින් සමහර කට්ටිය ඊටත් වැඩිය එහාට ඇවිල්ලා තිනවා හොඳට හොඳට දන්නවා මොනවද නිවන් මඟ වර්ධනය කරන්න මොකද්ද ඕනේ කරන්නේ කියලා දන්නවා. ඒ දන්න අය අතරින් සමහර කට්ටියට ඒක පිළිබඳව සිහිය සිහිය නැහැ. සමහර කට්ටිය ඒ සිහියෙන් වාසය කරනවා. නිවන් මඟ කියලා කිව්වහම තමන්ගේ නිර්වාණය සඳහා මම මොනවද කරේ? බොහෝ දෙනෙක්ගෙන් අපි අහනවා හුඟක් වෙලාවට. හරියට කියනවා නිවන් දකින්න ඕනේ, අනේ මාව නිවන් දකින්න ඕනේ, මං නිවන් දකින්න ඕනේ කියලා මේ ජීවිතේ කොච්චරවත් කියලා තියෙනවා. ඒ කොච්චරවත් කිව්වට නිවන් දකින්න ඕනේ කියලා ඊයේ දවසේ නිවන් දකින්න මොනවද කරේ කියලා හුවා. හුඟක් කට්ටිය. එහෙමනම් මොකුත් නැහැ. පෙරේදා මොනවද කරේ? නැහැ. ওই දවසේ මොනවද කරේ? ආ එදා නම් බණ ඇහුවා භාවනා කරා. ඉතින් නිවන් දකින්න මොන හරි කරා කියලා කිව්වොත් ඒක ඇද්ද කියලා අහනවා මම. ඒතකොට ඔක්කොමලා කියනවා මදි කියලා. හරි? එහෙනම් තමන්ගේ නිර්වාණ මාර්ගයට අවශ්‍ය කරන වැඩපිළිවෙල තමන් තුළින් තමන්ගේ තුළින් සකස් වෙන්නේ නැහැ. මේ සඳහා අපි ඊයේ පෙරේදත් මතක් කරා තමන්ගේම ඇතුළාන්තයෙන් තල්ලුවක් එන්න ඕනේ මේක කරන්න. තමන්ගේ මානසිකාරයෙන්ම තල්ලුවක් වෙන්න ඕනේ. වැරද්ද කරනකොට නිවනට බාධා වෙන දේවල් කරනකොට පින්වත්නි වෙන කවුරුවක්වත් නෙවෙයි බලාගෙන ඉඳලා කියන්න ඕනේ. අකුසල විතර්ක පහල කරගෙන දැන් දරුවෙක් කියපු වචනයක් හරිය නැත්නම් දරුවෙක් කෙරේ ආදරයෙන් ලොකු හැඟීම් පහල කරගෙන පුටුවක් උඩරලා අම්මෙක් ඉඳගෙන ඉන්නවා. අනේ මගේ දරුවා දැන් දැක ගන්න ඕනේ දැන් දැක ගන්න ඕනේ එහෙමනම් බෑ මෙහෙමනම් බෑ කිච්ච දුකෙන් ඉන්න කාලෙකින් දැක්කේ නෑ කිච්ච විතර්ක පාල කර කර ඉන්නවා නැත්තම් මැරිච්ච කෙනෙක් ගැන කවුරු හරි හිත හිත හිත හිත හිත දුක් විඳින ඉන්නවා නැත්තම් කියපු වචනයක් ගැන කවුරු හරි කාගේ හරි නපුරු වචනයක් ගැන කවුරු හරි කරපු දෙයක් ගැන හිත හිත හිත හිත ඉන්නවා ආන්ගේ ඉන්නකොට කවුරුවත් ඉන්නවද මේ ලෝකේ ඇවිල්ලා ඇඟිලෙන් අනලා කියන්නේ මේ ඔය අකුසලයක් කරන්නේ නේද? ඕකෙන් තරහ වැඩි වෙනවා. ඕකෙන් ලෝභය වැඩි වෙනවා. ඕකෙන් ඊර්ෂ්‍යාව වැඩි වෙනවා. ඕකෙන් ක්‍රෝධය වැඩි වෙනවා. ලෝභ දේශ වැඩි වුණොත් එහෙම මොකද වෙන්නේ? නිවනට බාධා වෙනවා කියලා කියන්න කවුරුවත් ඉන්නවද? කියන්න කවුරුවත් නැත්තම් මොකද වෙන්නේ? ඉතින් අකුසලයේ මේදියේදී ඉන්නවා. හ්ම් එළියට බහලා මොකුත් පව් කරන්න ගියේ නැහැ. හැබැයි අකුසල විතර්කයන් ආදී පහළ වෙනකොට කවුද අපිට කියන්නේ ඔය වැඩේ නවත්තන්න කල්පනා කරන එක නවත්තන්න? ඔය කෙලෙස් වැඩි වෙන විදිහට කල්පනා කරන එක නවත්තන්න කියලා කවුද අපිට කියන්නේ? කොහෙන්ද තල්ලු වෙන්න ඕනේ? Tamange මනසින්මයි ආන්ගේ තල්ලුව එන විදිහට අපේ මානසිකාරය සකස් කරන්න ඕනේ. කුසලය හඳුනගන්න අකුසලය හඳුනගන්න කුසලය වඩන අකුසලය දුරු කරන මානසිකාරය අපි සකස් කරගන්න ඕනේ. ආන් ඒක ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ඒ මානසිකාරය භාවිතා කර නැත්නම්ට කියනවා සාර්ථක සම්පජාන්ණයෙන් වාසය කරනවා කියලා. නිවන් මාර්ගට සත්‍රාය වෙන විදිහටම ඒ මානසිකාරය සකස් කරගත්ත ඊට වැඩිය ඉහළ මනසක් තියන අය ඉන්නවා. එයාට කියනවා සත්‍රාය සම්පජාන්ණයෙන් වාසය කරනවා කියලා. ඒ වගේම තමන් වඩන භාවනාවක් මේ භාවනා කරනව නේද? අඩුවෙන් ඔළුව හොල්ලන්නේ කට්ටිය. නේද? නෑ ඒවා විසයි වගේ. මේ කට්ටිය විතරක් නෙවෙයි බොහෝ දෙනෙක් පින්නන්නේ බෞද්ධයත්ෝ භාවනා කරන්නේ නෑ. කරන්නේ කරන්නේ මම හොඳටම දන්නවා කරන්නේ. ඒක අමූලික බොරුවක්. කරනවා පොය දවසට විතරක් පන්සලේදී ඒකත් නිකන් හරියට බේරෙන්න වගේ. අද වැඩි දෙනෙක් කරන්නේ නැහැ. වැඩි දෙනෙක් කරන්නේ මම කියන්නේ ඔක්කොම කියලා ඉතාලම උනන්දුවෙන් කරගෙන යනවා ඉන්නවා තමන්ගේ කුසලසිත ප්‍රබලව වර්ධනය කරගන්න. කුසලසිතේ අධිවර්ධනයක් ඇති කරගන්න භාවනාව කියන එක ලොකු රුකුලක් වෙනවා. ඒක ආය ආය කාගෙන්වත් අහගෙන ඕකට උත්තරයක් හොයන්න දෙයක් නැහැ. යම් දෙයක් ගැන නැවත නැවත මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට දැන් තරහ කියන්නකෝ තරහ ගැන නැවත නැවත නැවත නැවත කවුරුන් හෝ මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට තරහා වැඩි වෙනවද අඩු වෙනවද? හොඳටම වැඩි වෙනවා ආයෙ ඉතින් අහන්න දෙයක් නැහැ. ආයෙ කියන්න දෙයක් නැහැ ඒක. ආදරයෙන් මොනවා හරි මෙනෙහි කරනකොට ආදරය අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. එහෙනම් කුසල හැඟීමකුත් මෛත්‍රියෙන් යමක් මෙනෙහි කරනකොට මෛත්‍රිය වැඩි වෙනවා. භාවනාව කියලා කියන්නේ එක දණ ඉඳගෙන වේගෙන් කරන කුසල සිතක් වර්ධනය කර ගැනීම සඳහා කරන වේගවත් මෙනෙහි කිරීමක් භාවනාව කියන්නේ. බුද්ධානුස්සතිය කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන මම ඉඳගෙන වෙන කිසිම වැඩක් කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරනවා ටිකක් වෙලා. එන්නේ භාවනා කරලා ඉවරුනහමයි දන්නේ ඒ භාවනා කරපු වෙලාවේ මෙනෙහි කරපු වෙලාවේ ඇතිවෙච්ච කුසල හැඟීම අනිත් වෙලාවට කොච්චර ඉස්මතු වෙලා එනවද කියලා නිකන් ඉන්න වෙලාවට. හරිද? මෛත්‍රී භාවනාව වඩනවා කියන්නේ ඒකයි. මෛත්‍රී භාවනාව වර්ධනය කරනවා කියන්නේ මෛත්‍රිය තමන්ගේ හිතෙන් මෛත්‍රිය ඇති කරගෙන වැඩි වාර ගණන් මෛත්‍රිය මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්න අයට මෙන්න මෛත්‍රී හැඟීම ප්‍රකට වෙලා අන්නේ හැඟීමෙන් තමන් පෝෂණය වෙලා සාමාන්‍ය ජීවිතේ මෛත්‍රියෙන් ඉන්න පුළුවන්කම තියෙනවා. මේ හිතන හිත හදන වැඩපිළිවෙලයි භාවනාව කියන්නේ. අන්න ඒ කරන භාවනාවට ගෝචර වෙන විදිහට තමන් කරන භාවනා කමඨහනට ගෝචර වෙන විදිහට සිහිය පවත්වාගෙන හැම ඉරියව්වක්ම පවත්වේ පවත්වන ඒ සිහියෙන්ම ඉන්න පුළුවන් වෙනත් සිහියක් නැතුව ඒ සිහියෙන්ම වාසය කරන්න පුළුවන් තත්ත්වයට තමන්ගේ මානසිකාරය සකස් කරගෙන ජීවිතය ගෙනියනකොට කියනවා ගෝචර සම්පජානයෙන් යුක්තයි කියලා. දැන් සාර්ථක සම්පජානනයට වැඩිය අසත් සත්‍රාය සම්පජානනය ප්‍රබලයි. සත්‍රාය සම්පජානනයට වැඩිය ගෝචර සම්පජානනය ප්‍රබලයි. මේ අපේ මානසිකාරය සකස් කරගන්න පුළුවන් විදිහ. අද අපි සාකච්ඡා කරන්න තියෙන්නේ අසම්මෝහ සම්පජානනය කියන එක ගැන. ඉරියාපත පබ්බේදීත් අපි මේක පිළිබඳව සාකච්ඡා කළා. නමුත් මේ ආකාරයෙන් නෙවෙයි මෙතනදී මේ සම්පජාන හතරේදීම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අභික්කන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ පසාරිතේ සංගාටිපත චීවර ධාරණේ මේ විදිහට ඉරියව් ටිකක් දේශනා කරනවා. කොතර සිහියෙන් මේ ඉරියව් පවත්වන්න ඕනද කියනවා නම් මේ සම්පජාන හතරේදීම තමන්ගේ භාවිතා කරන මානසිකාරය තමන්ගේ මේ තමන්ගේ පැත්තෙන් උඩට ඉපිලිලා එන හිත ඇතුළෙන්ම එන මානසිකාරය ඉදිරියට යනකොට පෙරලා ආපහු වෙනකොට ඒ කියන්නේ ඉස්සරහට ගියත් පිටිපස්සට ආපහු වෙනකොටත් ඒ මානසිකාරය නම් වෙනස් වෙන්න බෑ. හරි? මෙහෙම බලලා ආපහු බලනකොට වක්වත් පෙර බලනකොට ආපසු බලනකොටවත් අර ඇති කරගත්ත භාවනාවට ගෝචර මානසිකාරයට වෙනස් වෙන්න බෑ. වෙනස් වෙන්නේ නැති විදිහට අපි ඒක සකස් කරගන්න ඕනේ. අන්න ඒක මතක තියාගන්න ඕනේ. ඒක සකස් කරන්න ඕනේ. මම හැමදාම කියන්නේ කාරණාව අපිට මතක් වෙන්න ඕනේ හැම වෙලේම මතක් වෙන්න ඕනේ මේ හිත નિවැරදිව සකස් කරන්න ඕනේ. දැන් මෙහෙම අහගෙන ගිහිල්ලා බලනම් හොඳයි අපි ඇහුවා කරන්න වැඩකුත් කිව්වා නේද කියලා ගිහිල්ලා ඔහේ ඉන්නවා ආය කිසිම කතාවක් නැහැ ඔහේ ඉන්නවා ඊට පස්සේ හරකෙක් වෙලා එළදෙනක් වෙලා ඌරෙක් වෙලා ඊරියක් වෙලා ඒ තිරින් ඔහේ ඉන්නවා හරි දැනුත් ඔහේ ඉන්නවා එතකොටත් ඔහේ ඉන්නවා පහු පැටියා පස්සේ පන්නනවා ඌරු පැටියා පස්සේ පන්නනවා කූල් පැටියා පස්සේ පන්නනවා නේද එක එක සතු වෙලා ඉතින් එතකොටත් ඔහේ ඉන්නවා ටික හන්දාවට ගිහින් ළඟිනවා උදේට ආය පල්ලෙහාට බහිනවා ඉතින් ඔහොම ඉන්නවා ඒ ඉඳිල්ල හරියන්නේ නැහැ ඊට වැඩිය බොහෝ එහාට ගිය කාරණාවක් සිද්ධ කරගන්න පුළුවන් වෙලාවක් මේක ඒකින්ද වැඩේ කරන්න පටන් ගන්න ඕනේ නිවන් මාර්ග ධර්මදේශනා මාලාව මේ ගෞරවනීය බෞද්ධ මාධ්‍ය ජාලය මේ මේ මේසා විශාල වැඩපිළිවෙලක් ආරම්භ කරන්න යෙදුනේම ප්‍රායෝගිකත්වය සඳහා මොකද මම පෞද්ගලිකව කරන්න ඕන ප්‍රායෝගිකව මොනවද මම කරන්න ඕන කරන්න දෙයක් මිසක් අහන්න දෙයක් ගැන විතරක් නෙවෙයි ධර්ම දේශනාව ඒකද අපි කරන්න ඕන දේ සාකච්ඡා කරමින් මේ යන්නේ භාවනා කරන කෙනා Tamanට හැම ඉරියව්වකදී මේ භාවනාවට ගෝචර වෙන විදිහටම වාසය කරන ජීවිතයක් කවදාරි හදාගන්න වෙනවද සතර ජීවිතයක කරන්න වෙනවද කෙලෙස් වලට මාස්ත්‍යයක්වත් ඉඩ නොදී ජීවිතය ගෙවන්න සිද්ධ වෙනවද ඉතින් අන්න එවැනි උතුම් තත්යකට පත්වෙච්ච කෙනෙකුට එවැනි උත්සාහයක් ගන්න කෙනෙකුට යම්කිසි අවස්ථාවකදී මෙන්න මේ වගේ මානසිකත්වයකින් ඉන්න පුළුවන් වුණා. ඉන්නත් නේ අපි මේ ලෝකේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පිරිස් ඉන්නවා. ඒ අය ගැන අපි අහවලා මේ වගේ අහවලා මේ වගේ අහවලා නරකයි අහවලා හොඳයි අහවලා මට මෙහෙම කරලා තියෙනවා අහවල් මට මෙහෙම කරලා තියෙනවා අහවල් අය මට මෙහෙම සලකලා තියෙනවා අහවල් අය හොරු අහවල් අය තක්කඩි අහවල් අය සල්ලාලයෝ නේද මේ විදිහට එක එක එක එක මිමිදඬු පාවිච්චි කරගෙන හිතවත් අහිතවත් මැදිහත් වෛරී කියලා යම් යම් කොටස හදාගෙන වෙන් කරගෙන අපේ ලෝකේ ඒවත් එක්ක සංසන්දනය කර කර හරි මහා අපහසු ජීවිතයක් කරලා යනවද නැද්ද නේද? හරි අපහසු ජීවිතයක් කරන් යනවා අපි. මේ මේ අය මගේ හතුරෝය, මේ මේ අය අපේ අම්මාගේ හතුරෝය, තාත්තාගේ හතුරෝය, මේ මේ මේ මේ අපේ தত্ত্বය, අපේ සීයලාගේ தত্ত্বය මේකයි, අපේ પરම්පරාව මෙහෙමයි, අපේ කුල ගෝත්‍ර මෙහෙමයි, අයියෝ අපේ අපේ අපේ කියලා අල්ලගෙන මොනවද? ඒවා ඔළුව උඩ තියාගෙන ඒවා රැකගන්න බැරුව පුදුම දුකක් විඳින්නේ මේ හම්බෙච්ච මස් පර්වතේ තරගෙන. නේද? ගඳ ගහන පොඩ්ඩක් නැත්තම් හොදන්න වෙලා තියෙන අන් අයට පිළිකුල් ගතිය තියෙන ඊටාම අප්‍රසන්න දේවල් වැగిරෙන මේ මගේ මේ අත්තන්ගෙත් මේ තියෙන මස් ශරීර අපි කුලමල ගෝත්‍රාදී එක එක එක එක එක එක එක එක තත්ත්වයන් එක එක එක එක දේවල් ආන්ගේ දේවල් වලට නතු කරගෙන ඒවාට යට වෙලා නිදහසක් නැතුවම ජීවත් වෙනවා. ඒයිව රකින්න බෑ. මිනිපෙට්ටියනොත් අත් වෙන්නට හදනවද නැද්ද අනුගා? අනේ අම්මේ ඔව්. මිනිපෙට්ටිය දිහා බලන්න මේ අපේ එහෙම මිනිපෙට්ටියක් හරියනවද? නේද? අපේ තත්ත්වයට හොඳ නැහැ. මලමිනිය මලමිනිය ගුණ වෙලා ඕජස් කරනවා ඒක දාන පෙට්ටියටවත් තත්ත්වය හොඳයි. නේ? ඒ වගේ අමුතු මානසික තත්ත්වයක් අපේ තියෙන අන්න එක ගලව ගන්න ඕනේ. එන්නේ එක ගලවන අවස්ථාවක් තමයි මේ කියන්නේ යන්නේ ඔය විදිහට ක්‍රමානුකූලව සාර්ථක සම්පජානනයෙන් වර්ධනය වෙලා සත්‍රාය සම්පජානනයෙන් හොඳට පෝෂණය වෙලා තමන්ගේ මානසිකාරය ගෝචර සම්පජානනයෙන් එක භාවනා අරමුණක් හොඳට වර්ධනය කරලා නාම රූප පිරික්සපු කෙනෙකුට මෙන්න මේ ශරීර තමන්ගේ මේ තියෙන ශරීරයේ රූප කොටස නාම කොටස අපි මේක ඉරියාපත පබ්බේදී කතා කරා මේ අවස්ථාව ඒකමයි අසම්මෝහ සම්ප්‍රජානනය කියලා කියන්නේ මෙතන තියෙන්නේ මට අයිති නැති වැඩපිළිවෙලක් ඇති ශරීරයක් කියලා Tamanට දැනෙන්න ඕනේ. බලන්න පින්නත් මේ ශරීරය Taman කැමති වෙලාවට නැත්නම් අනුන් කැමති වෙලාවට ඔසවන්න පුළුවන්ද? හරිද? ඒක ඔසවන්න පුළුවන්. කැමති වෙලාවට ඔසවන්න පුළුවන්ද කියලා බලන්න අපි කියනවා පුළුවන් කියලා. හැබැයි ඒකට හිතෙන් අවශ්‍ය කරන බලය ඕනද නැද්ද? මම ඔය කලිනුත් මතක් කරා ඇඳේ නිදියගෙන ඉන්නවා එලාම් එක වදිනවා නැගිටින්න තමයි එලාම් එක තිබ්බේ. මොකද දැන් වැඩේ? මම උතෝර තේරෙනවා කියන්නේ. දැන් එලාම් වදිනවා රේ නැගිටින්න නැගිටින්න කියලා මෙයා හරහට දාලා නැගිටින්න බෑ දැන් අංශභාග රෝගියෙක් වගේ. නේද? නැගිටින්න උවමනාව තියෙනවා ශරීරය උස්සන්න බෑ. අන්න ඒ මොකද හිතෙන් ඇති වෙන වේගය ලැබිලා නැහැ. හිතෙන් ඇතිවෙන වේගය හිතෙන් ඇතිවෙන බලය මේ හිතට ලැබුණොත් විතරයි මේ ශරීරය හොල්ලන්න හරි අපිට පුළුවන්. හරි? ඔන්න ඇඳේ ඉන්නවා දැන් වැටිලා කර ගියාගෙන දැන් නැතුව එතකොට මොකද වෙන්නේ? සර්පයෙක් ඉන්නවා වගේ දැන් ඇඳේ. නේද? නැගිටින්න බැරුව හිටියෙක් කෙනා පයින්නවා උඩින්. අන්න හිතේ ඇතිවෙච්ච බය කියන ධර්මතාවය මේ ශරීරය ඔසවලා වීසි කරා. හරිද? එහෙනම් මේ ශරීරය අඩුම තරමින් මේ වගේ කතා කරන්න පවා හිතෙන් එන්න ඕන වේගයක් තියෙන්න ඕනද නැද්ද? එහෙනම් මේ ශරීරය මොකවත් දන්නේ නැහැ. මේ ශරීරය කිසිම දෙයක් දන්නේ නැති වග. ඇත්තම කියන්න බලන්න. ඉන්නන්නේ මෙතෙන්දී හරි කාරණාවක් තියෙනවා ආයෙ මතක් කරන්න. දැන් මම කීප වතාවක් මේ දේශනා මාලාවේ මතක් කරා. අපි මම කියලා කියනවා. මම කියලා කියනකොට අපි ඔකොටම ඇති වෙන්නේ මම ගැන එකම හැඟීමක්ද? හැමෝටම දැන් මම කියනකොට දැන් මම මතක් වුණා නේද? හැමෝටම මම කියලා මතක් කරනකොට එන්නේ එකම හැඟීමද? ඒ ඒ කෙනාගේ තියෙන ගොඩ නැගිච්ච හැටියට තමයි මම ගැන හිතෙන්නේ. අපිම කියන්නේ සමහර යාට හරියට මමත්වය වැඩි. ලොකුකම වැඩි. නේද? මහාන්තත්කම වැඩි. ඔය කියන්නේ ලොකු මම ලොකු මමෙක් ඉන්නවා එකස්සේ. හරි. මම හදාගෙන ලොකුවට. රහතන් වහන්සේට මම කියන සංකල්පය තුල රහතන් වහන්සේට දැනෙන්නේ ශුන්‍ය ස්වභාවයක්. මම කියලා කතා කරන රහතන් වහන්සේ. නමුත් ශුන්‍ය ස්වභාවයක්. මට අයිති දෙයක් නෑ ලෝකේ නෑ. මට අයිති විදිහට මේ ශරීරය වැඩ කරන්නේ නැති හැටි බලන්න කැමතිද කෙටියෙන්ම කෙටියෙන්ම ඉතා කෙටියෙන්ම දැනගන්න පුළුවන්. හම්බෙලා තියෙන මූණට කැමතිද? හම්බෙලා තියෙන මූණට කැමතිද? කණ්ණාඩියෙන් ගිහින් බලපුවම මොකද හිතුනේ? අයියෝ මේක නම් හොඳ නෑ මීට වැඩිය හොඳට තිබ්බනම් හොඳයි. අකමැති මූණ තියාගෙන ඉන්නේ ඇයි? අකමැති මූණ තියාගෙන ඉන්නේ ඇයි? කරන්න දෙයක් නෑ. මගේ උසවත්, මගේ කළුවත්, මගේ මිටිවත්, මගේ සුදුවත්, මගේ මුහුණවත්, මගේ ශරීරයවත්, මගේ හැඩතලවක්වත්, මගේ කොණ්ඩේ වැවෙන ප්‍රමාණයවත්, මාගේ හිසගේ පැහැෙන ප්‍රමාණයවත්, හැමරලි වැටෙන දවසවත් මොකක්වත් මට තීරණය කරන්න බෑ. මේ ධර්ම ගාන විපාසාව බඩගින්නවත් මට තීරණය කරන්න බෑ. මේ ශරීරය අනිත් එක මෙලොවම දෙයක් දන්නේ නැහැ. ශරීරය මොනවද දන්නේ කියලා බලන්න. මේ මන් දැන් මේ මේසෙ රස තියෙනවා. මේ ඇඟිලි දන්නවද මම මේසෙ රස තිබ්බා කියලා? නෑ. නේද? මම මන් දෙකක් මේ මේ දිව දිව හරහා දැන් මේ ධර්ම එනවා. මේ දත්වත් මේ දිවවත් මේ තොල්වත් දන්නවද මේ ධර්ම දේශනාවක් කරනවා කියලා? නෑ මේ ශරීරය මෙලොවම දෙයක් දන්නේ නැහැ. ඒකද මේ ශරීරය සම්පූර්ණයෙන්ම මේ ශරීරයේ එහාට මෙහාට යෑම කතා කිරීම hina සියලු ක්‍රියාවන් මොනවාද හිතෙන් ඇතිවෙන වේගයකින් සිද්ධ වෙන දේවල් හිතේ වේග හිතේ හිතේ එතකොට හිත ගැන අපි ආරම්භ බලමු හිතේ වේගයන් හිතේ චේතනාවන් ඇති වෙන ඇති වෙන එක මගේ වැඩක්ද මං කරගන්න එකක්ද වෙන එකක්ද මන්ද කරන්නේ තරහා යන්නේ කවුරුහරි ඇවිල්ලා මට බයිනවා. නැත්නම් මං පාර යනවා. හොඳ සානසීලී හිතකින් පාර යනවා. සැනසීමෙන් යනවා දැන්. යනකොට එකපාරට මෙහෙම කරනකොට තරහකාරයෙක් දකින්නවා. මට මගේ හිත කියනවා මේ පොඩකින් දැන් තරහකාරයා දැක්ක දැන් මං ඔයාලට තරහ යවනවා කමක් නැද්ද? මගෙන් කිසිම අවසරයක් නැතුව කිසිමම පූර්ව දැනුම් දීමක් නැතුව කිසිමම ආකාරයක මගේ කිසිම අනුදැනුමක් නැතුව තරහ කියන එක මේ හිතේ උපදිනවද නැද්ද? ඊර්ෂ්‍යාව උපදිනවද නැද්ද? ක්‍රෝධය උපදිනවද නැද්ද? ආදරය උපදිනවද නැද්ද? ප්‍රීතිය උපදිනවද නැද්ද? ඒ ඔක්කොම මට කිසිම අයිතියක් නැහැ. ඉපදෙන ඒවා අයින් කරගන්න පුළුවන්ද? සමහර ඒවා අයින් කරගන්න බැරුව ගීරිය පුප්පගෙන කෑ ගහනවා වැලිමුව කෑ ගහනවා වගේ මිනි පෙට්ටි ළඟට වෙලා ආ ගාලා කෑ ගහනවා. දරා ගන්න බැරුව. හ්ම් පුළුවන් නම් සමහර කට්ටිය එතකොට ගිහින් කියන ඕක ඔච්චර ගණන් ගන්න එපා නේ දැන් අමතක කරලා දාන්නකෝ නේද හ්ම් මොකද වෙන්නේ අර කියන මනුස්සයල දෙකක් දෙන්න හිතනවා මොකද නේද ඇයි අමතක කරන්න පුළුවන් නම් ඉතින් මම මතක තියාගෙන ඉන්නවා නේද ආම් බලන්න එහෙනම් මගේ වැඩක් දෙක නෑ මේ කයේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්න මූලික වෙන හිත පින්වත්නි මට ඕන හැටියට වැඩ කරන එක නෙවෙයි වග ඔන්න ඔය විදිහට භාවනාව දියුණු කරන කෙනාට තේරෙනවා. අන්න එහෙම තේරෙනකොට මගේ පැත්තට එන තරහා මට වෙච්ච දේ මං කරන දෙයක් නෙවෙයි. මගේ පැත්තෙන් එන ඊර්ෂ්‍යාව මං කරන දෙයක් නෙවෙයි. මගේ පැත්තෙන් එන ඕනෑම හැඟීමක් අතීතයේ යම් යම් දේවල් හේතු වෙලා මෙතන සකස් වෙනවා මිසක් වෙන කිසිමම කිසි දෙයක් නැහැ. මම මෙතෙන්ට එක් කරගෙන එනවා ඉතා තරුණ ළමයෙක් ලොකු දරුණු රෝගයක් හැදිච්ච ළමයෙක්. අපි හිතමු. එකක් ඇවිල්ලා මේ අත්තන්ට පෙන්නනවා. මෙන්න මෙයාට මේ අහවල් රෝගය තියෙනවා. මෙයා වැඩි කාලයක් ජීවත් වෙන එක කෙනා එකක් නෑ කියලා. මේ අත්තන්ට මොකද හිතෙන්නේ? හරි කරුණාවක්, හරි මෛත්‍රියක්, හරි උපේක්ෂාවක් ඇතිවෙනවා. අනේ අපේ මේ මේ ළමයා නේද? මේ වගේ ලෙඩක් ඇදුණානේ වැඩි කාලයක් ඉන්න එකක් නෑනේ කියලා. ඇයි එහෙම දුකක් කනගාටුවක් අනුකම්පාවක් කරුණාවක් මෛත්‍රියක් ඇති වෙන්නේ ඇයි? මේ රෝගය එයා කරගත්ත දෙයක් නෙවෙයි මේ දරුණු රෝගය එයාට ආපු එකක් එයාට ආපු එකක් එයාට වෙච්ච දෙයක් ආන් ඒක අපේ හිත පණිවිඩයක් විදිහට දන්නවා සංඥාවක් විදිහට අපිට එන හැඟීමක් තියෙනවා ඒකින්ද අර ළමයාත් එක්ක අපිට තරහ යන්නෙම නැහැ එයා මොන වැරද්දක් කරත් අනේ ඒ පුතේ කමන්නේ නේද අනේ මේ ළමයට කන්න ටිකක් හොඳට දෙන්න ඕනේ, සලකන්න ඕනේ කියලා ලොකු කරුණාවක් ඇති වෙනවා. අපි මෙතෙන්ට එක්කන් එනවා අම්මව හෝ තාත්තව ඝාතනය කරපු ළමයෙක්. එක්කන් ඇවිල්ලා මම මේ තාත්තන්ට පෙන්නනවා. මෙයා තමයි අර තාත්තා අර එදා මැරුවේ. මොකද වෙන්නේ? හරි කරුණාවක් හරි මෛත්‍රියක් අනේ අපේ කියලා හැමයක් ඇති වෙනවද? නෑ ඇයි? ආන් ඒක කරලා තියෙන්නේ කවුද? එයා කරලා තියෙන්නේ කියන හැඟීම මට තියෙනවා. අම්මව හරි පියතුමාව හරි තමන්ගේ මවතුමිය හරි ඝාතනය කරන්න අවශ්‍ය ඒකට හේතු වෙන සියලු හේතු එතන සකස් වෙලා. ඒක එයා කරලාද? ඒක එයා කරලා නැහැ. එයාට පුංචි කාලේ ඉඳන් පාලනය කරගන්න අවශ්‍ය කරන ධර්මතා කල්යාණ මිත්‍රයන්ගෙන් ලැබිලා නැහැ. හරිද? ඊළඟට සමහර කාරණා හොයපුවාම ඒ වගේ දේවල් කෙරෙන මට්ටමට එයාගේ මානසික තත්ත්වය සකස් වෙන්න. එක දරුවෙක් තමන්ගේ පියතුමා ඝාතනය කළා තිබ්බේ අම්මාව මරණයෙන් වළක්වන්න. බීමත් ඇවිල්ලා අම්මාව මරන්න හදනවා. ආන්ගේ මරණයෙන් අම්මාව ගලව ගන්න ගිහිල්ලා පියතුමාව ඝාතනය කරලා තිබ්බේ. එතකොට ඒ වගේ සංසාර ජීවිතයේ හිතලා බලන්න. තමා සංසාර ජීවිතේ එක දවසක් ඔය වගේ සිද්ධියකට මුහුණ පෑවොත් තාත්තා හැමදාම බීගෙන ඇවිල්ලා අහිංසක අම්මට තලනවා තලනවා තලනවා ඉවරක් නෑ. එක දවසක බේර ගන්න බැරුව ඉවස ගන්න බැරුව මොකද කරන්නේ ළඟ තිබ්බ උදුළු මිටක් අරගෙන ඔළුවට ගහනවා ගහනකොට තාත්තා මැරෙනවා. එහෙම එකක් ඒව ඒ ඒ ආසන්න සිද්ධියක්. අපිට සිද්ධ වුණා. අපි ওই දේ කරන්නේ නැතුව ඉඳීද? කරන්නේ නැතුව ඉඳීද? කරන්න තියෙන ඉඩකඩක් තියනවද නැද්ද? තියෙනවා. එහෙම එකක් කරනවා නෙවෙයි එහෙම එකක් වෙයි. හොඳට මතක් කරලා බලන්න. ගිනි කසයට වගේ කේන්ති කියලා පොඩ්ඩක් මතක් කරලා බලන්න. ආත් එක්ක හරි හොඳට රණ්ඩු වෙලා හොඳට කේන්ති කියලා කර සර්පයා පයින්නවා වගේ පයින්ද ඉන්නේ නිකන් නේද? ආ බලමු කියලා. ආ එනවාකෝ බලන්න කියලා අර පයින්ද වගේ එහෙම වෙලාවල් තියෙන්නේ. මේ වේවුල වේවුල ශරීරයත් එක්ක වේවුල වේවුල ඉන්න වෙලාවල්. ආන් එහෙම කේන්ති කිය වෙලාවක් මතක් කරලා බලන්න කියන්න ඕනේවද කිව්වේ? කරන්න ඕනේවද කළේ? නේද? මේ කටෙන් ටක ටක ටක ටක ටක ගාලා පිට වෙච්ච හැටි මතකයි නේද ඒ වෙලාවට? අන්න බලන් පින්නත් නේ. ඒවා මමද කරේ. මගේ අතුලාන්තයෙන් ඉපදිලා ආපු තරහා මේ වගේ වචන පාන කෙලිය දැම්මා. ඒවා අඩු වෙනකොටයි මතක් වුනේ අපරාධි මම මෙව්වා කිව්වේ දැන් ඉතින් මොකද කරන්නේ කියලා. අන්න ඒ වගේ අපේ තුල තමන්ගේ තුල උපදින තරහ ආදිය තමන්ගේ වැඩක්ද? තමන්ගේ වැඩක් නෙවෙයි ඒක වෙච්ච දෙයක්. ඒක වෙච්ච දෙයක්. එහෙමද නැද්ද? පිළිගන්නවද? එහෙනම් අම්මා මරණ හෝ තාත්තා මරණ தත්වෙට වේගවත් හැඟීම් පහළ වෙන විදිහට වපසරියක් සකස් වෙලා ආන්ගේ සකස් වෙච්ච වපසරිය අනුව මෙතනින් එකපාරටම කෙනෙක්ව ඝාතනය කරන්න තරම් මව් ඝාතනය කරන්න තරම් පියා ඝාතනය කරන්න තරම් ලොකු වේගයක් සකස් වෙලා ආපු එක හරියට පිළිකා රෝගියෙකුට පිළිකාව හැදුනා වගේද නැද්ද? දරුණු රෝගයක් හැදුනා වගේද නැද්ද? හේතුින්ද වෙච්ච දෙයක් ඒක. අන්න ඒ ටික අපිට තේරුණා නා. දරුණු රෝගියෙකුට රෝගයක් ඇති වෙලා දුක් විඳින රෝගියෙක් ගැනද වැඩි අනුකම්පාවක් ඇති වෙන්න ඕනේ. මේ පියතුමාව ඝාතනය කළ මෙතෙන්ට අපේ කෙනා ගැනද වැඩි අනුකම්පාවක් ඇති වෙන්න ඕනේ. වැඩි අනුකම්පාවක් ඇතිවෙන්න ඕන කවුරු ගැනද? දෙවෙනියෙක් වෙනා ගැන. ඇයි? එයාට දැන් ආසන්න භවයේ අනන්ත අප්‍රමාණ දුක් විඳින්න තියෙනවා. අනන්ත අප්‍රමාණ දැවෙන, පිච්චෙන, වාර ගන්න මෙච්චරයි මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. හරි? එහෙනම් ඔන්න ඔය වගේ සමහර අයට පින්නත් මේ ලෝකේ ඉපදුනහම ඒ අය හුළඟේ යන්නේ නරක පැත්තට. හුළඟ යනවා වාගේ. මුළුඟ යන කොළයක් වගේ අපේ ජීවිතය කියලා මම හැමදාම කියනවා. හරිද? ඒ ඒ ආශ්‍රය ලැබෙන පැත්තට තමයි යාගේ නැඹුරුතාවය යන්නේ. ඒකද සමහර ඇත්තෝ විනාශම වෙලා යනවා සමහර ඇත්තෝ එහෙම නැහැ. එතකොට ඒවා මේ මේ ලෝකයේ කිසිම දෙයක් කරන කිසිවෙක් කියලා ගන්න පුළුවන් කමක් නැහැ. ඔන්න ඔය ටික අවබෝධාත්මකව අපිට තේරුණොත් අවබෝධාත්මකව තේරුණොත් ආන්ගේ සිහියෙන්ම ඉන්න පුළුවන් වුණොත් මේ ශරීර හරියට නිකන් වාහන වගේ. වාහනේ ඇතුලේ ඉන්න කෙනා මෙහෙවනකොට වාහනය ඒ පැත්තට යනවා. එතකොට මේ ශරීරය ක්‍රියාත්මක වෙන ශරීරය ක්‍රියාත්මක භාවයට යන ඉන්ධනය තමයි හිතේ ඇති වෙන චේතනාව. ඒ ඒ චේතනා ඒ ඒ තැන්වල හේතු අනුව සකස් වෙනකොට ඒ ඒ ශරීර ඒ ඒ පැතිවලට ඇදී ඇදී විසි විසි යනවා. ඒ අහවල් පුද්ගලයාගේ වැඩක්වත් අහවල් කෙනාගේ වැඩක්වත් නෙවෙයි. අන්න ඒ ටික ප්‍රබලව තේරුම් අරගෙන තමන්ගේ ජීවිතය හැම නිමේෂයකම අරයන් යන්න පුළුවන් නම් පුද්ගල ભેදයෙන් පුද්ගල වාදයෙන් කිසිදු ලෝභයක් කිසිදු දේශයක් කිසිදු මෝහයක් ඇති වෙයිද? නේද? හ්ම්. එතකොට දරුණු විදියට මේ පාලනය කරන්න වෙන්නේ නැහැ. මොකද ගස්දල් එක්ක ජීවත් වෙනවා වගේ එතකොට නිකන්. අපිට මෙතන පුද්ගලවාදයෙන් තරහ යන්නේ මෙයා මේක කරා මෙයා මේක කරා කියලා. ඇත්තටම එහෙම එකක් නෙවෙයි එතන සිද්ධියක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න බොහොම අපහසුයි. මේ කියන කාරණා තේරුම් ගන්න බොහොම අපහසුයි. නමුත් ඒ தත්තරටපත් වෙන්න නම් අපි මොකද කරන්න ඕනේ? ඊට කලින් කරන්න ඕන දේවල් සීල සමාධි ප්‍රඥා ආදී වඩලා සීල සමාධිය තමන් ක්‍රමානුකූලව ප්‍රතිපත්ති මාර්ගයේ වර්ධනය කරපුවාම ටික ටික ටික ටික ටික ටික ඔය කියන தත්ත්වයන් වලටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ටික ටික ටික ටික ඔය කියන තත්ත්වයන් වලටපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට එවැනි මානසික තත්ත්වයකට ඇවිල්ලා හැම වෙලෙම මේ මානසිකත්වයේ හැම නිමේෂයකම Tamanට දැනෙන්න ඕනේ. දැන් මම මම මේ අත උස්සනවා. මේ ගුරුත්වය අභිභවා මේ අත ඉස්සෙන්නේ. මේ අත ඉස්සෙන්න මගේ හිතෙන් අත උස්සන්න ඕනේ කියලා හැඟීමක් එන්න ඕනද නැද්ද? ආ දැන් මේ මේ ගන්න ඉස්සුවා කියන්නේ මොන්දෙන් උස්සගෙන එනවා. දැන් මේ ගන්න දෙනකොට මාව අපවත් වෙනවා. මොකද වෙන්නේ? දබක් ගාලා යටෙනවා. එහෙනම් හැම නිමේෂයකම මේ ගත කරන හැම ඉරියව්වකටම අපේ හිතෙන් වේගයක් බලයක් චේතනාවක් තියෙන්න ඕනද නැද්ද? නේද? අන්න ඒ ක්‍රියාකාරීත්වය තමන්ගේ තුලින් දැක දැක ජීවත් වෙන්න පුළුවන් නම් ඒ ක්‍රියාකාරීත්වය හැම වෙලෙම මානසිකාර වෙනවා නම් තමන්ට අන්න ඒ ගානට එනකන් කවදාරි හදාගන්න වෙනවා නැත්තම් මේ හිත අසට මොකද වෙන්නේ කෙලෙස් රිංගනවා. අහවලාය, මෙයාය, මෙයාගේ මෙයාගේ හැටි එක මොහොතක් ඉඳ දුන්නොත් මේ හිතට මෙයා මොකද කරන්නේ ආයතරයක් කෙලෙස් බඳිනවා. හරිද? ආයතරයක් ආයතරයක් ආයතරයක් හරියට කඩලා දාලා කඩලා දාන කඩලා දානකොට වේහුඹහා ආය කඩන්න කඩන්න බඳිනවා වගේ මේක වේගෙන් බැඳෙනවා. කුණු ගොඩකට කුණු එකතු වෙනවා වගේ එකතු වෙනවා. තුවාලයකට ස්තර එකතු වෙනවා වගේ වේගෙන් වේගෙන් කෙලස් එකතු වෙනවා. ඒකින්ද අපි මෙහෙම හිටියට මේකෙන් අත මිදෙන්නම් හිත බොහෝම හිත බොහෝම හාත්පසින් ආරක්ෂා කරගෙන රැක ගන්න ඕනේ. ආහාරයෙන් පවා ආහාරයට තියෙන කිඩිපරෙන් කිසිම තැනකින් කාන්දු වෙන්න ඉඩ නොදී කෙලෙස් වලට හාත්පසින් හිත ආරක්ෂා කරගෙන ප්‍රමාණිකුල ඉදිරියට ගියොත් මෙන්න මේ නාම රූප પરම්පරාවේ සිද්ධිය Tamanට අත්දැක ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? අන්නේම අත්දැක ගත්තාම ගත කරන හැම නිමේෂයකම දැන් අර යන්ත්‍ර යන්ත්‍ර වැඩ කරන්නේ දැන් අපි තුන් බැකෝ යන්ත්‍රයක් කියලා. බැකෝ යන්ත්‍රයක් වැඩ කරන්නේ අර ඇතුලේ ඉන්න මෙහෙවන්න එහෙන් මෙහෙන් අර ලීවර් එහාට මෙහාට කරනකොට හයිඩ්‍රොලික් පීඩනය. ඒ වාගේ පීඩනය අඩු වැඩි වෙනකොට අර අත් එහෙම ඉස්සෙනවා. මේකත් ඒ වගේමයි. මේකට උපදිනවා හිතින්දා උපදින වායු පීඩනයක්. ශරීරයේ තියෙන මේ අංගපසංග වල තියෙන වායුව එහාට මෙහාට වෙනවා. ඒ එහාට මෙහාට වෙනකොට ඒවේ පීඩන අඩු වැඩි වෙනකොට තමයි මේවා කිස්සෙන්නේ. ඒකට කියනවා චිත්ත කිරිය වායෝ ධාතුව කියලා. හරිද? සිත හේතුවෙන් උපදින්නා වූ වායුන්ගේ වෙනස. ඕක මේ හොන වෙලාවෙ පේන්න තියෙනවා. දැන් නම් මූණ හොඳයි. නේද? හදිස්සියෙම තරහා ගියාම මොකද මූණට වෙන්නේ? කවුද හැඩේ වෙනස් කරේ? නේද කවුරු හරි අපේ ඉක්මනට පොඩ්ඩක් ඉන්න ඔයාලට තරහා කියලා තියෙන පොඩි ඇස් මේ පැත්තට එන්න ඕන කට මේ පැත්තට එන්න ඕන නේද මේවා මෙහෙම ඉස්සෙන්න ඕන මේවා රතු වෙන්න ඕන කියලා හදනවද කවුරක් නෑ එහෙනම් හිතේ ක්‍රියාකාරීත්වය හිතේ ඇතිවන හැඟීම මේ ශරීරයට ක්ෂණික බලපෑමක් කරනවද නැද්ද එහෙනම් මේ අපේ ස්ථීමත් එහෙමමයි හරිද හිතේ ඇතිවන හැඟීමයි මේ ඔක්කොම කරන්නේ මේ බණ ටික කියවෙන්නේත් එහෙමයි නේද එතකොට මේකට අතීත හේතු හේතු වෙනවා. අතීතේ මම ධර්මය හදාarලා තිබුණ නැත්නම් ගුරුවරුන්ගෙන් අහලා තිබ්බේ නැත්නම් Taman තුලින් යමක් තේරුම් ගන්න උත්සාහාරම් තිබුණ නැත්නම් මේක කියවෙන්නේ නැහැ. නේද? කියවෙන්නේ නැහැ. එහෙනම් මේක ඒ වගේම කරුණාවක් මෛත්‍රියක් අන් අයට මේක මොනවා හරි කියලා දෙන්න ඕන කියලා අදහසක් එහෙ ඒවා මිශ්‍ර වෙලා ආවේ නැත්නම් මේක කරන්න බෑ. එහෙනම් මේක මෙතනින් එනවා. එන විදියට හැදිලා බුදුරජාණන් වහන්සේගේ කරුණාව, බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය මේ පැත්තට සම්ප්‍රේෂණය වෙලා ටික ටික ඒවෙන් අංශු මාත්‍රයක් හරි ශ්‍රාවකෙන්ට ඇවිල්ලා නේද? ඒවා තුලින් උපදින ධර්මතා හේතුවෙන් තමයි මේ කටහෙල්ලෙන්නේ. නේද? නැත්නම් මේ කටකොල්ලන්ට හම්බෙන්නේ එතකොට අන්න එහෙම චිත්ත කිරිය වායෝ ධාතුවක් හේතුවෙන් මේ එහාට මෙහාට යන අතක් උස්සන හැම වාරයකම මේවා එහා මෙහා බලන හැම වාරයකම හැම වාරයකම Tamanට අභික්කන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජිතේ ප්‍රසාරිතේ සංඝාටිපත චීවර ධාරණේ ආදි වශයෙන් ඒ තියෙන හැම ඉරියව්වක්ම කරද්දී ඒ සිහිය නැති වෙන වෙලාවක් නැති තරම් කියන තැනට ආවනම් කියනවා සිහිය පිහිටෝගෙන කියලා. ඉති අජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවා එහෙනම් මේ කය ගැන විතරක් නෙවෙයි එහා පැත්තේ කය ගැනත් එහෙමයි. අනුන්ගේ කයවල අනුන්ගේ ශරීර අනුන්ගේ ක්‍රියාකාරීත්වය ගැනත් අන්න දුවනවා අන්න බලන්න ඒ දිවිල්ල දුවන්නේ නිකන් නෙවෙයි ඒ දිවිල්ල දුවන්නේ ඇතුලෙන් ඇති වෙන හැඟීමක් වාහනයක් වේගෙන් යනවා දකින්න මො කොහෙ මොනවෙන් දන්නේ වාහනේ යන්නේ දැන් කෙලින්ම ගියා ඉන්ධන වලින් කියලා වාහන යන්නේ ඉන්ධන වලින්ද එහෙනම් ඔය නවත්තලා තියෙන වාහනයකට ඉන්ධන ටිකක් දාලා තියෙනවද යනවද බලන්න <laughs> ඉන්ධන එක හේතුවක් විතරයි වාහනේ යන්නේ ඉඳ ගන්න පියදුරු මහතාගේ හිතේ ඇති වෙන වේගයටයි චේතනාවටයි ඒ පැත්තටයි යන්නේ වෙලාවකට හයියෙන් යනවා ඇයි එක්ක කාමච්ඡන්දයක් වැඩි වෙලා නේද එක්ක ව්‍යාපාදයක් වැඩි වෙලා ඒකයි ඒ වේගෙන් යන්නේ වෙලාවට ඉස්සෙල්ලා යන්න ඕන කියලා ඉතින් ඒ ඒ ඔය කාමච්ඡන්ද ව්‍යාපාද ආදී තමයි වාහනවල යන්නේ හිතවල උපදින ධර්මතා එතකොට ඉස්නූලුවද සෙනඟ දුවනවා දුවන මේ සෙනඟ ගැන එක මාත්‍රයක Tamanට අජ්ජත්තික බහි මමත් අනුනුත් අජ්ජත්ත බහිද්දාවා මේ ලෝකෙහි සියලු දෙනා මෙන්න මේ වගේ ක්‍රියාකාරීත්වයකට යටවෙච්ච අය ක්‍රියාකාරීත්වයකට යටවෙච්ච අය ගස්වැල් ක්‍රියාකාරීත්වයකට යට වෙලා තියෙනවා අවවැස්ස ක්‍රියාකාරීත්වයකට යට වෙලා තියෙනවා එහෙම නේද හ්ම් කාලයකට වහිනවා කාලයකට පායනවා හේතු සකස් වෙනකොට වහිනවා ඒ ගස්වලුත් එහෙමයි නේද පෝෂ්‍යදායක දේවල් හොඳ පොහොර තියෙන හොඳ ජල මූලාශ්‍ර තියෙන තැනක නේද බීජයක් වැටුනොත් ඉතින් හැදෙනවා ඒ ක්‍රියාකාරීත්වයට යටත් වෙලා. අන්න ඒ වගේ හිත් කියන්නේ ශරීර කියන්නේ අනුන්ගේ හිත් කියන්නේ අනුන්ගේ ශරීර කියන්නේ ක්‍රියාකාරීත්වයක්. එන්නේ යම්කිසි නීතියකට සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයට යටවෙච්ච නාම රූප પરම්පරාවල් විනා සත්‍යය පුද්ගලයාය කියලා ගන්න පුළුවන් කමක් නැහැ මේක කියනකොට තේරෙන්නේම නැත්තම් විහිළුවක් වගේ තේරෙනවා හ්ම් හම්දුරුවෝ නම් කියයි ඕක කොහොම වෙන්න බෑ කියලා. එහෙම තේරෙනවා නම් අපි අදහස් කරගන්න ඕනේ. උසස් පෙළ ගණිත විෂය විෂයෙහි තියෙන ගණන් ගාණක් අරගෙන ශිෂ්ටත්ව පාස් කරනඳ බලාපොරොත්තු වෙන ළමයිවරු දුන්නොත් නේද? ඇයි අපි අපේ ඔතෙන්ට එනකම් මානසිකත්වය දියුණු කරගන්න ඕනේ. මොක කොහොමද ඒක කරන්නේ? අපි කලින් කතා කරා සත්‍රාය සාර්ථක සත්‍රාය ගෝචර සම්පජාන්යෙන් පෝෂණය වෙච්ච කෙනෙකුට මනස පෝෂණය කරගත්ත කෙනෙකුට ඔන්න ඔය කියන අසම්මෝහ සම්පජානණයෙන් වාසය කරන්න පුළුවන් වෙනවා. ඉන්නන්නේ කොච්චර පහසුවක්ද කියන්නේ ජීවිතේ. හිතලා බලන්නකෝ කාතේකව තරහයයිද? ඈ අනුන්ගේ ශරීරයක විසරගෙඩියක් දාලා නම් අපි බයිනවද? මොකද මේ විසරගෙඩියක් දාගත්තේ? කියලා බයිනවද? නෑ ඇයි ඒ? එයා ඒක කරගත්තේ නැහැ කියලා හොද්දටම දන්න හින්දා. එයා දරුණු රෝගියාට අපි බයින්නේ නැහැ. එයා ඒක කරගත්තේ නැහැ. එයාට ඒක වෙලා. නේද? ආන්නේ ඒ වගේ අපිට දැනෙන්න ඕනේ, තේරෙන්න ඕනේ අනුන්ගේ සිත්වල ඇතිවන හැම දෙයක්ම එහෙමයි. තමන්ගේ සිතේ ඇති වෙන දේ තේරුම් ගත්තාම අනුන්ගේ සිත් තේරුම් ගන්න පුළුවන්. ඉතින් හරීම සුවදායක වෙන්න පුළුවන්. පාරේ යනකොට නැත්තම් ඔච්චර කරදරෙන්ද යන්නේ බලන්නකෝ. නේද? හැප්පුණත් ඉවරයි, බැලුවත් ඉවරයි කවුරු හරි වාහනයක් අපේ පැත්තට කැපුවත් ඉවරයි මොනවත් බෑ. පුදුම මේ ලෝකේ ඉපදිලා අපි පුදුම දුකක් විඳින්නේ. මේ ලෝකේ ඉපදිලා ඇති වෙන සංස්කාරයන් හින්දා පුදුම දුකක් අපි විඳින්නේ. අන්න ඒ විඳින දුකෙන් අයින් වෙන්නයි බුදුරජාන් වහන්සේ අපිට මේ විදර්ශනා ඇති කරගෙන ලෝකයේ අර්ථ తත්වය තෝරගන්න කියලා දේශනා කරේ ඒකයි. ඉතින් ඒකින්ද අන්න ඒක තේරුම් අරගෙන අපි ඉක්මනින් සීල සමාධි ප්‍රඥා වඩමින් ගෝචර සම්පජානනයෙන් ඔබට තියෙන මේ අසම්මෝහ සම්පජානනයට අපේ මානසිකාරය පත්තර ගන්න ඕනේ. පුදුමේ කියන්නේ ඒක නෙවෙයි. ඔය ලැබිලා තියෙන මනස කියන ඉන්ද්‍රිය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට හදන්න පුළුවන් එකක්. ඕක මම ඔය කල්පනාවෙම ඉන්නව නෙවෙයි. හරිද? කාලයක් යනකොට ඒක මම හිතලා කරන දෙයක් නෙවෙයි. පුරුදු පුහුණු කරපුවාම එවැනි මානසිකාරයකින්ම ජීවත් වෙන්න අපිට පුළුවන් වෙනවා. හරි. ලැබු ගින්දරක් ඇති වුණා මම කාට හරි බයිනවාද? ඈ මට මානසිකාරයක් තියෙනවා මේක හේතුවක් ඉඳලා හටගත් එකක්. දේ දුන්නක් පායලා තියෙනවා. මම මේක තියාගන්න ඕනේ හැමදාම කියලා මට හිතෙනවද? නෑ හිතෙන්නේ නෑ ඒක තියාගන්න බෑ කියලා මම දන්නවා. අවුව වැස්ස තියෙන වෙලාවක දේ දුන්න පායන්නේ කියලා දන්නවා. ඒ වගේ මේ ඇවිදිනකොට මේ මේ ඇවිදිනකොට මේ hina වෙනකොට මේ දුවනකොට මේ ඉඳගෙන ඉන්නකොට මේ නිදිනකොට හැම වෙලාවෙම Tamanට දැනෙනවා නම් ඒක ඒ තනත්තාට අයිති එකක් නෙවෙයි ඒ ඒ තනත්තාගේ තුල උපදින ධර්මතාවයක් කියලා Tamanට දැනෙනවා නම් Tamanට දැනෙනවා නම් අන්න එතකොට ඉවරයි ඔක්කොම කතන්දරය ආය ඒ ඒ තනත්තා කෙරෙහි අකුසල් උපදින්න ඉතින් හරි පහසු ජීවිතයක් පැත්තකට වුණාම කල්පනා කරන්න දෙයක් නැහැ. ආවල් එකේනා මට බැන්නා. අවුරුදු 7කට ඉස්සෙල්ලා කම්බුලට ගැහුවා. නේද? දන්නවනේ අපේ තරම නේද? පරණ කෝන්තර තියාගෙන අපේ අපේ විඳින දුක මෙවැනි මානසිකත්වයට පත් වුණාම අපේ පින්වත්නි මහා බරක් උස්සන් ඉඳලා නිවෙන් තිබ්බා වගේ. හරිද? අපි මහා බරක් උස්සන් ඉන්නේ. මොනවද? අනුන්ගේ බර උස්සන් ඉන්නේ. හොරපු කියපු දේවල් උස්සන් ඉන්නේ. තමන් කරපු කියපු දේවල් උස්සන් ඉන්නේ. මට අහවලා සැලකුවේ නෑ, අහවලා සැලකුවා කියලා ඒවා ඔක්කොම උස්සන් පාරේ යන්නේ හරිම බරෙන්. හරිද? යනකොට පුදුම දේවල් අරගෙන යන්නේ අපි යන්න යන තර අරන් ගිහලා පොඩ්ඩක් පොඩ්ඩක් මෙහෙම ඉඳ ගන්නවා. ඉඳගෙන මොකද කරන්නේ? ආන් අර අරන් යන මල්ල ලියා ගන්නවා. නේද? උන්මත්තක මනුස්සයාගේ තියෙන පලා මල්ල වගේ මේක නිකන්. ඕනේ වයි එපා ඒවා ඔක්කොම අර මල්ලේ දාගෙන ගිහිල්ලා මොකද කරන්නේ? හිඳ ගන්න එක තැනකින් අරකේ තියෙන ඒවා එළියට ගන්නවා ආය පිහිනවා ආය තියනවා ආය පිහිනවා ආය තියනවා ආය අර මල්ලට දා ගන්නවා අමාරුවෙන් කලේ තියන්න බලන ටීන් කෑලි බෝතල් කෑලි කාඩ්බෝඩ් කෑලි ඕනේ නැතිව ඔක්කොම උස්සන් යන්නේ. ඒ වගේ මෝහ මූලිකව ජීවත් වෙන අපේ මානසිකාරයේ අන්න ඒ වගේ බෝතල් කෑලි, කටුම්බි කෑලි ඔක්කොම තියෙනවා. අනුන් කියපු කරපු දේවල් ඔක්කොම උස්සගෙන හරි බරෙන් ඉන්නේ. සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් දේශනා කරපු කාලෙක අන්න අර උන්මත්තක ගතිය අයින් වෙනකොට උන්මත්තකයාගේ උන්මත්ත ගතිය අයින් වෙනකොට අර මල්ලට මොකද වෙන්නේ? ටික ටික ටික ටික ඒක තියෙනවා යාර තේරෙන්න පටන් ගන්න මේව වැඩක් නැහැ මේව වැඩක් නැහැ මේව වැඩක් නැහැ කියලා වීසි කරනවා. අන්තිමට මල්ලත් වීසි කරනවා. නේද? ආන් ඒ වගේ කෙලෙස් එකතු වෙන්නේ නැති තත්යකටම අපේ හිතපත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට කියනවා මාර්ග හිතක් පහළ වුණා කියලා. ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි. ඒකට ක්‍රමානුකූල කැපකිරීමයි ඕනේ. එක දිගට ගන්න වීරියයි ඕනේ. සිහියයි ඕනේ. අදිෂ්ඨානයයි ඕනේ. මේක ඒක කරන්න බැරි නෑ. වෙලා තියෙන්නේ ආහාරයවත් අනුමගාරී පාලනය කරන්නේ අපි. හරිද? ඉන්ද්‍රියන් සංවර කරන්නේ ඒවා පොඩි දේවල් ඒවා වැඩක් නෑ කියලා හිතනවා. අපිට කැමති විදිහට තීරණ ගන්නවා. බුදුරජාන් වහන්සේ තාම දැඩි අවධානයක් යොමු කරන්න කියපු තැන් සහැල්ලුවට ගන්නවා. හැල්ලුවට දැම්මම ඕනේ නෑ. අර කල් තියෙනවා. ඔය කොහොමවත් ඕනේ නෑ කිය කිය කෙලෙස් වලට මිට දෙදී ඔන්න ඔහේ ඉන්නවා. හ්ම්. මමමයි හරි මමමයි හරි කී හිතේ තියෙනවා. ඒකද මේ වයින් අත මිදලා තමන්ගේ මානසිකාරය අසම්මෝහව ජීවත් වෙන තත්ත්වයට මානසිකාරය සකස් කරන්ඩ ඒක සකස් කරපුවාම එයා ඉදිරි ටික කරයි. අපිට තියෙන්නේ මානසිකාරය සකස් වෙන විදිහට අවශ්‍ය මෙනෙහි කිරීම බුදුරජාන් වහන්සේගේ දේශනාව අනුව සිද්ධ කරන්නයි. එන ධර්මය හොයාගන්න කල්‍යාණ මිත්‍ර ආශ්‍රය කරන්ඩ ධර්ම ශ්‍රවණය කරන්ඩ කරලත් මේ ජීවිතය සාර්ථක කරගන්න උත්සාහ කරන්න ඕනේ. තමන්ගේ සිත ඊටාම නිවැරදි මානසිකාරයක් බාටපත් කරගන්න ඕනේ. මේ ජීවිතය සාර්ථක කරගෙන සතර ජීවිතය සූපත් කරගෙන මම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනා කරගන්නවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති Thank you.